තව කරුණු කීපයක් තියෙනවා ඒ පටිච්ච සමුප්පාදේ. ඊට පස්සේ අපි මේ ධිට්ඨි පිළිබඳව දේශනාව අවසන් කරනවා. අවසන් කරලා ධිට්ඨි විසුද්ධි එන් පස්සේ තියෙන කාංකා විතරණ විසුද්ධි ඒ කාංකා විතරණ විසුද්ධි දේශනාව ආරම්භ කරනවා. අදට નિયમિત කරුණ තමයි ආයතන පිළිබඳ පසුගිය දේශනාවේ තියෙන නාම රූප පිළිබඳ පටිච්ච සමුප්පාදයේ අංග 12ක් තියෙනවා ඒ අවිද්‍යාව ගැන කිව්වා සංස්කාරයන් ගැන දේශනා කළා විඥාණය පැහැදිලි කරා නාම රූපත් පැහැදිලි කරලා තියෙනවා අද දේශනාවට ඇතුළත් වෙන්නේ ආයතන පිළිබඳව පිට හැන් තියෙන ස්පර්ශ ඊට පස්සේ වේදනා සංහා උපාදාන භව කර්ම භව උපති භව ඡාති කරා මරණ එයින් මේ පටිච්ච සමුප්පාදයේ අංග 12ක් විස්තර කරනවා. ආයතන දේශනාවේදී මම මේ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ආයතන 12ක් ඒ ක්‍රියාත්මක වෙන ආකාරය ආයතන දේශනාවේදී පැහැදිලි කරා. නමුත් මේ පටිච්ච සමුප්පාදයේ බාහිර ආයතන ගැන සඳහනක් නැහැ. අධ්‍යාත්මික ආයතන ගැන සඳහනක් තියෙනවා පටිච්ච සමුප්පාදයේ තුල. අධ්‍යාත්මික ආයතන 6යි. චක්කායතනය ඇස. සෝතායතනය කන. ගානායතනය නාසය. චිවායතනය දිව. කායායතනය ශරීරය මන ආයතනය මනස විඥානය සිත චක්කායතනය හෙවත් ඇස මූලික වෙනවා මේ සංසාර ප්‍රවෘත්තියට. ඒ ඇහෙන් රූපයක් දැකලා එතනින් ඉඳලා පැවැත්ම අරගෙන යන්න. පටිච්ච සමුප්පාදයේ තථාගතයන් වහන්සේ මේ පැවැත්මක් පෙන්වනවා නැවැත්මක් පෙන්වනවා. ඉතින් ඒක නිසා බෞද්ධ දර්ශනය තුළ තියෙන ගැඹුරුම දේශනාවක් පටිච්ච සමුප්පාදය. හැබැයි ධර්ම හරියටම තේරුම් ගත්තොත්, නිවැරදිව තේරුම් ගත්තොත්, අවබෝධ කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම තාමත්ම නිවැරදිව දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න පුළුවන්. පතාගතයන් වහන්සේ දේශනා කරන මාව දකින්න ඕන මගේ ධර්මය දකින්න. සදමප්පස්ති සමපස්සති. ඒ පටිච්ච සමුප්පාද ධම්මේ පස්සති මප්පස්සති. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය දකිනවා නම් ඒ පුච්චලේ මාව දකිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් පිරිනිවන් පාල අවුරුදු 2600 ගණනක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ගුණයන් හා ඥානයන් පිළිබඳව මන අවබෝධයක් ඇති කරගන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය උපකාර වෙනවා ප්‍රයෝජනවත් වෙනවා. ඒ තුළ සියලු ධර්මතා ඇතුළත් වෙනවා. අතීත භවය පිළිබඳව ගැටලුවක් විසඳනවා. වර්තමාන ගැටලුවක් පිළිබඳව වර්තමානයේ පිළිබඳව ගැටලුවක් විසඳනවා. අනාගතය පිළිබඳව ගැටලුවක් විසඳනවා. තුන්කල්ලිම ගැටලුව විසඳනවා. අතීතයක් තිබ්බද නැද්ද කියලා ඒක අපේ සිත්වල තියෙන ගැටලුවක්. අනාගත භවයක් තියනවද නැද්ද කියන එකත් අපේ සිත්වල තියෙන යම් කෙනෙකුට පවතින ගැටලුවක්. හැමෝටම නෙමෙයි. එහෙනම් මේ අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රය පිළිබඳව නිවැරදිවම ගැටලුව විසඳ ගන්න පුළුවන් පටිච්ච සමුප්පාද ධර්මයේ තුල. ත්‍රේන් ආයතන. නාම රූප පිළිබඳව විස්තර කරලා කියනවා ආයතන. ආයතන කියන වචනේ තේරුම යම් දෙයක් නිපදවන්න දායක වෙනවා කියන එක. නිස්සත්ත්ව නිච්චීව සත්‍යයක් නෑ පුච්චලෙත් නෑ. ආයතන හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ ආයතන හයේ Nirodhayම නිවනයි. ඇස Nirodhaද? කන Nirodhaද? Nirodha කියන්නේ නැවත හටගන්නේ නෑ කියන එක. නාසය Nirodhaද නැවත හටගන්නේ නැද්ද? දිව නිරෝධද නැවත හටගන්නේ නැද්ද? කය නිරෝධද නැවත හටගන්නේ නැද්ද? මනස නිරෝධද නැවත හටගන්නේ නැද්ද? මහණෙනි නිවනයි. මේ සලායතන නිරෝධයම නිවනයි. එහෙනම් අපි නිවන හොයන්න ඕනේ මේ ආයතන හය තුළ. මේ ආයතන හයේ නිරෝධයමයි නිවන. යම් කෙනෙකුට රූප බලනවා නම් ඒකට ඇහැවුනේ. හැබැයි බලන කෙනෙක් නෑ ඔකේ. දකින කෙනෙකුත් නෑ, පෙනෙන කෙනෙකුත් නැහැ. ඒ ආයතනය යම් දෙයක් නිපදවන්න දායකත්වයේ ගන්න. ඒ නිසා ආයතන කියනවා. ආයතන කියන්නේ යම් දෙයක් නිපදවන්න දායක වෙන තැන. අපි දන්නවා දැන් වෙළඳ ආයතන තියෙනවා. ඇඟලුම් ආයතන තියෙනවා. ඒවා යම් දෙයක් නිපදවනවා. ඒ නිපදවන්න දායකත්වයේ ගන්න නිසා ඒවට ආයතන කියනවා. එහෙනම් චක්කායතන එහෙමත් ඇස මොනවද නිපදවන දායකත්වය ගන්න? චක්කු විඥාන. රූප පිළිබඳව දැනගැනීමේ සිත නිපදවන්න නම් ඇහැ ඕනෙමයි. මූලිකයි. ඒ ඇසේ මූලිකත්වයේ ගත්තේ නැත්නම් රූප පිළිබඳව දැනගැනීමේ සිතක් හදන්න බෑ. ඒ නිසා එකට ආයතනය කියන චක්කායතනය. හැබැයි අර තනියෙන් නිපදවන්න බෑ. මෙයා තමයි මූලිකයි. බාහිර රූප ලෝකේ තියෙන ඕන තරම් හැමදාම තියෙන. හැබැයි මේ චක්කායතනය කියන ආයතනය නැත්තම් බාහිර රූප දකින්න බැහැ. එහෙනම් ඒ අධ්‍යාත්මික චක්කායතනය නිපදවන්න මූලික වෙන ආයතනයක් මොනවාද? රූප පිළිබඳව දැනගැනීමේ සිත හදන චක්ක විඥාන. ඒ වගේම කන සෝත ආයතනය. ඒක ආයතනයක්. ඒ ආයතනයේ මූලික වෙන්නේ මොනව නිපදවන්නේ? ශබ්ද ඇහිීම පිළිබඳව සිත නිපදවන්නේ. හැබැයි අපි ඔකට වැරදි වචනයක් පාවිච්චි කරනවා මට ඇහෙනවා කියලා. අර චක්කු විඥාණයටත් වැරදි වචනයක් පාවිච්චි කරනවා මම දකිනවා කියලා. දකින්න කෙනෙක් ඕකනේ. මම කියන තැනම දික්ටි. මම කියන තැනම වැරදි. සිතවිල්ලක්. එහෙනම් සෝත ආයතනය ඒක මූලික වෙන්න ඕනේ ශබ්ද පිළිබඳව සිතක් හදාගන්න නම්. සෝත විඥානයක් හදන්න. ඒ කනේ ක්‍රියාකාරීත්වය නැතුව එහෙම නැත්නම් සෝත ආයතනයේ ක්‍රියාකාරීත්වය නැතුව කිසිම කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ ඔයාලා පාවිච්චි කරන සම්මුති වචනය මට ඇහුණා කියන එක. ප්‍රකාශ කරන්න බෑ. එනික ආයතනයක්. ත්‍රය ආයතනය මූලික වෙනවා. ඒ ශබ්ද ඇහිම පිළිබඳව සිත නිපදවන්න. ඒක නිසා ඒකට සෝත ආයතනය කියනවා. ගාන ආයතනය. ගඳ සුවඳ දැනගන්න නම් නාසය අවශ්‍යමයි. වෙන කිසිම ඉන්ද්‍රියකින් ගඳ සුවඳ දැනගන්න බෑ. ඒ ගඳ සුවඳ දැනගන්නා වූ සිතට කියන්නේ ගාන විඥාන. ගඳ සුවඳ දැනගන්නා වූ සිතක්. ඒ සිත නිපදවන්න මූලික වෙන්නේ නාසය හෙවත් ගාන. ඒ ගාන ආයතනය. ඊළඟට තියෙනවා ජීව ආයතනය. දිව. අපි කියනවා මට රසයි කියලා. ඒක වැරදි. ඇයි? මේ ආයතනය මූලික උනේ නැත්තම් ඒ වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ වචනේ පාවිච්චි කරනවා නම් සම්මුති වචනයක් ඒ සම්මුති වචනේ පාවිච්චි කරන්න නම් ජීවායතනෙව දිව මූලික වෙන්න ඕනේ. ඒතර රස විඳින කෙනෙක් නැහැ. රස දැනෙන කෙනෙකුත් නැහැ. රස දැනගන්න කෙනෙකුත් නැහැ. හැබැයි ආයතනය මූලික වීම නිසා බාහිර ආයතනයකට එකතු කරගෙන සිතක් හදනවා. ඒ රස දැනගැනීම සිත. ඒකට මූලික වෙන්නේ දිව නිසා ඒකට කිව්වා චිවායතන. තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන මේ කායතනයක්. මේ ආයතනය මූලික උනේ නැත්තම් ඒ රස දැන ගැනීම සිතක් හදන්න බැහැ. මේ ලෝකේ කාටවත් හදන්න බැහැ. කාය ආයතන. ශරීරය. ශරීරයට කාය ආයතන කියනවා. මේකෙන් මොකද්ද දැනගන්නේ? මේකෙන් දැනගන්නේ සීත උෂ්ණ දෙක. පහස, සමුදු පහස දැනගන්න. රළු පහසක් දැනගන්න. ඒ නිසා මේකට කාය ආයතන කියනවා. ශරීරය. ඒක මූලික වුණොත් විතරයි ඒ සීත උෂ්ණ පිළිබඳව සිතක් හදන්න පුළුවන්. දැන් මේ ශාලාව තුළ සීතලයි. ඒක කයට දැනෙනවා. මේ ශාලාවෙන් එළියට ගියාම උෂ්ණය දැනෙනවා. ඒ සීත උෂ්ණ දෙකේ දැනෙන සිතක් විතරයි හැදෙන්නේ. දැනගන්න කෙනෙක් ඔක ඇතුලේ නැහැ. ඒකට මූලිකත්වය ගන්න නිසා ඒකට කාය ආයතනය කියලා කියනවා. මන ආයතනය. ඒකත් ආයතනය. මන ආයතනේ මොකද්ද කරන්නේ? මන ආයතනේ කියන්නේ මනස, සිත, විඥාණය, අරමුණ දැනගන්නා ස්වභාවය. ඒ මන ආයතනෙන් කරන්නේ බාහිර අරමුණු ගන්න. එහෙන් ගන්න ආරම්මණය මනසින් විමසනවා. කනෙන් ගන්න ශබ්දාරම්මණය මනසින් විමසනවා. නාසයෙන් ගන්න ගන්ධාරම්මණය මනසින් විමසනවා. දිවෙන් ගන්න රසාරම්මණය මනසින් විමසනවා. කයෙන් ගන්න පොට්ටබ්බ ආරම්මණය මනසින් විමසනවා. ඒ මනසින් විමසලා විතර්ක කරනවා. කල්පනා කරනවා. විචාර සොයා බලනවා. ඒතර විතර්ක විචාර මෙන්න සංසාර ප්‍රවෘත්තිය. විතර්ක විචාර කරනකොට තර්ක කියන්නේ කල්පනා කරනවා විචාර කියන්නේ සොයා බලනවා. ඒක කරන්නේ මන ආයතනේ. බාහිර රූප පිළිබඳව, වේදනා පිළිබඳව, සංඥා පිළිබඳව, සංස්කාරයන් පිළිබඳව නුවණින් නැවත නැවත නැවත නැවත අර මනසේ පරීක්ෂා කරනවා. විතර්ක කරනවා, ਵਿਚාර කරනවා. ඉතින් ඕක උඩනේ ලගින්නේ විඥානය. ඕක උඩ විඥානය ලගිනවා. ඉතින් විඥානය ලැග්ගහම සංසාර ප්‍රවෘත්තියක් තියෙනවා. සතර පැවැත්මක් තියෙනවා. විඥාණයට ලගින්නේ ඔය ආයතන හය ඕනේ. ඔය ආයතන හයෙන් ගන්න ආරම්මන තුල විඥාණය පවතිනවා. චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එනගේ ආයතන පිළිබඳව අපි දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. තම මුලින් සඳහන් කළ දේශනාවල තියෙනවා. චක්ක ප්‍රසාද රූපය පිළිබඳව දේශනා කරපු තැන ආරම්භයෙන්ම තියෙනවා. ඒ වගේම ద్వාර හයක් පිළිබඳව දේශනා කළා තියෙනවා. ඒ පිළිබඳව තියෙන ඇස පිළිබඳව මනා දේශනාව. නැත්නම් ඒ පිළිබඳව අන්තර්ජාලය හරහා සියලු දේශනා ශ්‍රවණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒවා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතර ආයතන දේශනාවේදී ආයතන 12ක් අරගෙන මම දේශනා කළා තියෙනවා. ඒ නිසා මම අද ඒ පිළිබඳව ගැඹුරින් විග්‍රහ කරන්නේ නැහැ. මොකද ඒවා ඉන්ටර්නෙට් එකෙන් අරගෙන වැට්ටන්ට හොඳට විවේකීව අහගන්න පුළුවන් නිසා. දැන් මේ පටිච්ච සමුප්පාදයේ අංග 12 මම කෙටියෙන් විස්තර කරන්නේ. එහෙනම් ආයතන කියලා එකක් තියෙනවද? තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක දැනගන්න විතර නෙමෙයි දැක ගන්න ඕනේ. දැන ගැනීම තුළ එන්නේ අනුමාන ඥානයක්. දැක ගැනීම තුළ එන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. අපට අවශ්‍ය කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය. අපට දැනට තියෙන අනුමාන ඥානය. අනුමාන ඥානයෙන් ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැහැ. චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. දුක කියන කාර්ය සත්‍යයක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. සමුදය ආර්ය සත්‍යයක් කියන එක නුවණට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒ හේතු නිරෝධයෙන් ඵල නිරෝධයක් වෙනවා. ඒ නිවනයි කියන එක. ඒ කාර්ය සත්‍යයක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒකට ආපු මාර්ගය පෙනී. දකින්න ඒ මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍යය. එහෙනම් මේ ආයතන පිළිබඳව නිවැරදිව දැනගන්න, නිවැරදිව දැකගන්න මේ පසුගිය දේශනා තුළින් මනාව පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් සඳහන් කළේ කෙටියෙන්. මොකද තව කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කීපය සඳහන් කරලා ඊට පස්සේ කර්ම විභාගය, කර්ම විභාගය පිළිබඳව පැහැදිලි කරලා ඊට පස්සේ හේතු ප්‍රත්‍යයන් කියනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම හේතුඵල ධම. හේතු ඉදිරිපත් කරනවා. ඒ අනුව ඵල හැදෙන ආකාරය දේශනා කරනවා. හේතු අයින් කළොත් ඵල නිරෝධයක් වෙන බව දේශනා කරනවා. එතකොට ඒ කාර්යයයිතු නැත්තන්ට හේතු අයින් කිරීමේ කාර්යයත් නැත්තන්ට හේතු අයින් කළ ඵල නිරෝධය දකිනවා ඒකට කියනවා විදර්ශනා කියලා විශේෂ දර්ශනය විදර්ශනා එහෙනම් ආයතන 6 පිළිබඳව දැන් මම අද සඳහන් කළේ ඉතින් ඊළඟට තියෙන්නේ දැන් මේක අනුපිළිවෙලක් තියෙන්නේ පටිච්චසමුප්පාදයේ අංග 12 අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඊගාටෙන ස්පර්ශ ස්පර්ශ හයක් තියෙනවා ස්පර්ශ හයයි ලෝකේ තියෙන. තව එකක් වෙන්නද බෑ. බුදුරජාණන් වහන්සේ යම් නියමයක් කළා නම් මෙච්චරයි මේ ලෝකේ තියෙන්නේ කියලා ඒක එච්චරම තමයි. අයතනින් එහාට එකක් පනවන්න බෑ. පෙන්වන්න බෑ මේ ලෝකේ කිසිම జగතෙකට. ස්පර්ශ හයක් තියෙනවා. ස්පර්ශ කියන්නේ ගැටීම. යම් දෙකක් එකට සම්බන්ධ වෙන එක ස්පර්ශය. චක්කු සංපස්ස. ඇස. ඇසට ස්පර්ශ වෙන්නේ බාහිර රූප. ඒකට ශබ්ද ස්පර්ශ වෙන්නේ. ගඳ සුවඳ ස්පර්ශ වෙන්නේ නැහැ. රස ස්පර්ශ වෙන්නේ නැහැ. පහස ස්පර්ශ වෙන්නේ නැහැ. අරමුණ ස්පර්ශ වෙන්නේ නැහැ. ඇහැට ස්පර්ශ වෙන්නේ රූපමයි. රූප විතරමයි. ඒක දැනගන්න, ඒක දැක ගන්න. මොකද මේ ධර්මය මම මුලින් සඳහන් කළා ප්‍රත්‍යක්ෂ කර ගන්න. එහෙනම් ඇසට ස්පර්ශ වෙන රූප. කනට ස්පර්ශ වෙන්නේ ශබ්ද. නාසයට ස්පර්ශ වෙන්නේ ගඳ සුවඳ. දිවට ස්පර්ශ වෙන්නේ රසය. ශරීරයට ස්පර්ශ වෙන්නේ පහස. මනසට ස්පර්ශ වෙන්නේ අරමුණ. ස්පර්ශ හයයි. තවත් එකක් තියෙනවද ලෝකේ? හැබැයි මේ ස්පර්ශය විශේෂ ආහාරයක්. උපදින්නා වූ සත්‍යයට උපන්නා වූ සත්‍ය උපදින්න ඉන්නා වූ සත්‍යයට උපන්නා වූ සත්‍යයට මේ ස්පර්ශය සිද්ධ වුණේ නැත්තම් මේ ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ පැවැත්ම ගෙනියන්න බෑ සංසාරේ පැවැත්ම ගෙනියන්න බෑ ඇහැට රූපයක් ස්පර්ශ වුනේ නැත්නම් එතන සිතක් හදන්න බෑ ඇස් දෙක පියාගෙන ඉන්න තාක්කල් රූප පිළිබඳව දැක ගැනීමේ සිත් හදන්න බෑ මේ ලෝකේ කාටවත්. කන් දෙක හිර කරලා වහගෙන ඉන්න තාක්කල් සෝත විඥාන හේවත් ශබ්ද දැන ගැනීමේ සිත් හදන්න බෑ. නාසය හිර කරගෙන ඉන්න ගඳ සුවඳ දැන ගැනීමේ සිත් හදන්න බෑ. මුඛය වහගෙන, කට වහගෙන ඉන්න තාක්කල් රසය පිළිබඳව දැන ගැනීමේ සිත් හදන්න බෑ. ශරීරය ස්පර්ශී තෘෂ්ණ දෙක නැති තැනක ශරීරය තිබ්බොත් මේ පහස දැනගැනීමේ සිත් හදන්න බෑ. මනස නැත්තම් අරමුණු ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශය. එහෙනම් උපදින්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් මේ ස්පර්ශය කියන එක අවශ්‍යමද නැත්? සංසාර ප්‍රවෘත්තියට අවශ්‍යයි. භවෙන් භවයට යනවන මේ ස්පර්ශය විශේෂ ආහාරයක්. බුදුරජාන් වහන්සේ විශේෂ ආහාර හතරක් දේශනා කළා තියෙනවා. දන්නවා. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ත්‍රමේ එයින් එකක් ස්පර්ශය. එහෙනම් ස්පර්ශ හය පිළිබඳව දැනගන්න දැකගන්න. මේ ස්පර්ශය නාම ධර්මයක්. ස්පර්ශය නාම ධර්මයක්. අර ඉස්සෙල්ලා දේශනා කරපු ආයතන හයෙන් පහක් රූප ධර්ම. මන ආයතනය විතරක් නාම ධර්ම. මේ ස්පර්ශ හයම නාම ධර්ම. මේක අතට අහු වෙන්නේ. මනසින් අවබෝධ කරගත යුතුද? මේ නාම වෙන් කරගන්න පුළුවන් කර්ම තුනක් තියෙනවා. ස්පර්ශ වශයෙන් තමයි දැනෙනවා. එහෙම නැත්නම් වේදනා වශයෙන් දැනෙනවා. එහෙම නැත්නම් විඥාන වශයෙන් දැනෙනවා. මේ කර්ම තුනේ එකක් අල්ලගන්න. නාම රූප වෙන් කරගන්න. නැත්නම් නාම රූප වෙන් කරන්න බෑ. ඇයි? ඔය නාම රූප දෙක එකට බැඳිලා තියෙන්නේ. මේක වෙන් කරන්න නම් ස්පර්ශය මනසින් අල්ල ගන්න ඕනේ. ඇස් දෙක පියාගෙන ඇස් දෙක අරින්න ක්ෂණයෙන් රූපයක් ඇහැට ස්පර්ශ වෙන බව මනසින් දකිනවා. ඒකයි මං කිය කන් දෙක හොඳට හිර කරගෙන කන් දෙක අතහරින්න. බාහිර ශබ්දයක් ස්පර්ශ වෙන බව තමට දැනෙනවා. නාසය හිර කරලා අතහරින්න. සෝදයට තැනකට ගිහිල්ලා ඒ ස්පර්ශ වෙන බව Tamanට දැනෙනවා. දැනෙනවා විතර නෙමෙයි දකිනවා මනසින්. රසයක් යම් දෙයක් ආහාරයක් දිවට තියෙනකොට ඒ ස්පර්ශය වෙනකොටම ඒ ස්පර්ශය හඳුනා ගන්න පුළුවන් දැනගන්න පුළුවන්. සීතල තැනකට ගියම අයිස් කැටයක් අතෙන් කියන්නේ සෙනෙන් දැනේ ස්පර්ශය. මනසට අරමුණක් ස්පර්ශ වෙන බව අල්ලගන්න. අරමුණක් නැතුව මනසට පවතින්න බෑ සිතට පවතින්න බෑ විඥාණයට විඥානයේ ප්‍රවෘත්තිය ගෙනියන්න බෑ ආරම්මණයක් නැතුව අරමුණ කෙල්ලෙන්නේ ස්පර්ශය එහෙනම් මේ ස්පර්ශ හය මේ සත්‍යයට උපදින්නා වූ සත්‍යයටත් උපදින්න ඉන්නා වූ සත්‍යයටත් උපන්නා වූ සත්‍යයටත් අවශ්‍යද අවශ්‍යයි උපදින්න ඉන්න සත්‍යයටත් අවශ්‍යයි උපන්නා වූ සත්‍යයටත් අවශ්‍යයි ස්පර්ශ හයයි ඊළඟට තියෙනවා වේදනා හයක්. විඳීම් විඳීම් 108ක් තියෙනවා. නමුත් මේ පටිච්ච සමුප්පාදයෙන් මම මීට කලින් පැහැදිලි කළා විඳීම් කොහොමද ඇති වෙන්නේ කියන කාරණේ. චක්කු සම්පස්සජා වේදනා කියනකොට ඇස මූලික කරගෙන විඳීමක් තියෙනවා අපිට. ඒ විඳින්න එහෙන් විඳිනවා නම් යම් කිසි කෙනෙක් ඒකට ඇහැ මූලික වෙන්න ඕනේ. ඇහැ මූලික වුණාට විඳින්න බෑ. බාහිර රූපයක් ඕනි. ඒ කරුණු දෙක තිබ්බට විඳින්න බෑ. සිතක් හැදෙන්න ඕනි. චක්ක විඥානයක්. එහෙමත් බෑ කරුණු තුන එකට ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ස්පර්ශය නිසායි විඳින්නේ. මං කියවනේ හැට රූපයක් ස්පර්ශ වුනේ නැත්නම් විඳින්න බෑ. කනට ශබ්දයක් ස්පර්ශ වුනේ නැත්නම් විඳින්න බෑ. නාම රූප වෙන් කරන්න පුළුවන්. කනයි බාහිර ශබ්දයයි රූපය. ප්‍රොපර්ටිය සතර මහා ධාතු, හෙවත් සුද්දාස්තික කලාපය, එතන ඉඳලා ඉන්නේ නාම ධර්ම තුනක්. මොකද්ද? ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිට කර්ණ තුන එකතු කරන ස්පර්ශය, ස්පර්ශය නිසා කණින් විඳින ස්වභාවය. විඳින කෙනෙක් නෑ සිතක් හැදෙනවා. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්. සෝත විඥානය කියන්නේ නාම ධර්මයක්. නාම ධර්ම තුනක් හැදෙන රූප ධර්ම දෙකක් නිසා. ඒ රූප ධර්ම දෙක ක්‍රියාත්මක වුණේ නැත්නම් ඉදිරි පැවැත්මක් ඇත්තෙම ඇත්තෙම නැහැ. එහෙනම් බලන්නකෝ දැන් මොකද්ද මේ මෙතන සිද්ධ වෙන්නේ කියලා. අපිව මෝහයෙන් මුලා කරලා අපිව මිරිඟුවකට දාලා රැවටිලා අවිද්‍යා අන්ධකාරයේ ගිලිවලා මේ සංසාර ප්‍රවෘත්තියක් අරගෙන යනවා නාම රූප දෙකක. කුච්චලයේ තියෙන සත්වයෙක් නෙමෙයි ජීවෙක් නෙමෙයි එහෙමනම් ගා නාසයෙන් විඳින්න නාසය ඕනේ බාහිර ගන්ධයක් ඕනේ නාසයට විතරක් බෑ බාහිර ගන්ධයක් ඕනේ ඒ දෙක හැබැයි දෙක එකට ස්පර්ශ වෙච්ච තැනම ගන්ධ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා කර්ණ තුන එකතු කළ දුන්නේ ස්පර්ශයයි නාසයෙන් විඳිනවා පසපච්චා වේදනා නාසයෙන් විඳිනවා. බලන්න නැත්නම්. ඒතර නාම ධර්ම තුනක්. නාසය ගන්ධය සම්බන්ධ වෙන්නේ නැත්නම් ඉදිරි කරුණු තුනම හදන්න බෑ. පැවැත්ම ගෙනියන්නේ. ඒතර බලන්නකො පොඩ මේ සත්‍යයේ පැවැත්මද, පුජ්‍යලයේ පැවැත්මද, කෙනෙක්ගේ පැවැත්මද මේ ගෙනියන්නේ මේ නාම රූප දෙක පැවැත්ම. සතර මහා ධාතු ඒවා සුද්දාස් දෙක කලාප දෙකක් එකට සම්බන්ධ වෙනවා. ඒ දෙකේම නැති දෙයක් එතන ඉඳලා ක්‍රියාත්මක වෙනවා නාම ධර්ම තුනක්. මේක මනසින් දැනගන්න මනසින් දැකගන්න. ධර්මය අවබෝධ කරන්නේ මනසින්. දර්ශනය වෙන්නේ මනසට. ඇහැට දකින දර්ශනය වෙනස්. ඇහෙන් දකින දර්ශනය. මනසින් දකින දර්ශනය වෙනස්. මනසින් දකින නිවැරදි දර්ශනයට කියන විදර්ශනා කියලා. විපස්සනා කියලා කියනවා. ජීව සංපස්සජ වේදනා. දිව මූලික වෙලක් විඳිනවා. දිවයි බාහිර රසයයි රූප එතන ඉඳලා හටගන්න තුනම නාම ධර්ම. හැදෙන සිත නාමය කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය එකත් නාමයක්. ස්පර්ශය නිසා විඳිනවා දිවෙන් එකත් නාමයක්. ඒ නාම ධර්ම තුනම හදන්න බෑ දිවයි රසයයි නැත්තම්. ඒ බලන්න කවුද ඒකට රස කාටද රස? කවුද රස විඳින්නේ? විඳින්නෙක් නෑ. කරන්නෙකුත් නෑ. කරවන්නෙකුත් නෑ. විඳින්න කෙනෙකුත් නෑ විඳවන්න කෙනෙකුත් නෑ. හේතුඵල ධර්මතාවයක් තියෙනවා. නාම රූප දෙකේ. කාය සංපස්සජා වේදනා. කය බාහිර ස්පර්ශය. සීතෝෂ්ණ දෙක. ඒ දෙක නැත්තම් ඉදිරි කරුණු තුනම හදන්න බෑ. කාය විඥාන, කාය සංපස්ස, කාය සංපස්සජා වේදනා. හදන්න බෑ. මනෝ සංපස්සජා වේදනා. මනස බාහිර අරමුණු. ඒ මානසික ප්‍රවෘත්තිය බාහිර අරමුණක් ගන්න. අරමුණක් අරගෙන මනෝ විඥානයක් හදන්න. මනෝ විඥානය කර්ණ තුන එකතු කළේ මනෝ සංපස්සයයි. ඒ ස්පර්ශය නිසා විඳිනවා මනසින්. මනෝ සංපස්සජ වේදනා. වේදනා දැන් මේ වේදනා තියෙන තවත් ආකාර තුනක්. තුන් ආකාරයකට හිස්සිත හැසිරෙනවා. සොම්නස්, දොම්නස්, නදහත්. එහෙන් ගන්න එහෙන් මූලික වෙලා විඳින වේදනාවක් තුන් ආකාරයකට සිත හැසිරෙනවා. ඒ වේදනාව සොම්නස් දොම්නස් මදහා තියෙනවනේ. කණෙන් විදින වේදනාවක් සිත තුන් ආකාරයකට හැසිරෙනවා. සබ්දේ මිහිරිනම් සොම්නස්, සබ්දයා මිහිරිනම් දොම්නස්, මිහිරිත් නැත්නම් අමිහිරිත් නැත්නම් මදහා. සිත තුන් ආකාරයකට හැසිරෙනවද? දැනගන්න, දැකගන්න. දැක ගැනීම මම මුලින් සඳහන් කළා දැක ගැනීම තුළ තමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඔව් සත්‍යක්. මේක මෙහෙමම තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ගාන සම්ප්‍රසිතා වෙන්න. එතකොට ස්පර්ශය වෙන් කරන්න වේදනාවෙන් කරන්න වේදනාවේ තියෙන කරුණු තුනක් නාසයෙන් විඳිනවා සුවඳනම් සොම්නස් දුර්ගන්ධයක් නම් සොම්නස්. ඒතර සුවඳක් නැහැ දුර්ගන්ධ දුර්ගන්ධයකුත් නැහැ නැදහත්. රසයක් ඒ වගේ. ඒ විඳින වේදනාවක් තුන් ආකාරයක්. රසය ප්‍රණීතන සම්න. රසය අමිහිරින ගමන. මිහිරිත් නෑ අමිහිරිත් නෑ. හදා. ශරීරයෙන් විඳින වේදනාව තුන් ආකාරයකට සිත හැසිරෙනවා. සොම්නස් පහස සමුදුනා සොම්නස්. පහස රළුණා දොම්නස්. එතකොට සුමුදුත් නෑ රළුත් නැත්තම් නේද? මනසින් ගන්න අරමුණත් ඒ වගේ. මනසින් ගන්න අරමුණ නම් අරමුණ ඉෂ්ඨාරම්මණයක් නම් සොම්නස්. ඒ කියන්නේ අරමුණ ඉටු වුණා නම් සතුට වෙනවා. අරමුණ ඉටු වුණේ නැත්තම් දුම්නස්. අරමුණ ඉටු වුණෙත් නැහැ, ඉටු නොවුණෙත් නැහැ. උපේක්ෂා සාගතෝ සිත පවතින. ඒතර මේ තුන් ආකාරයකට හැසිරෙනවාද? ඒතර 6 වරක් තුන 18. ඒතර 18කට වෙන් කරන්න පුළුවන්. අතීත වර්තමාන අනාගත 18 වසරක් 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙක 108ක් තියෙනවා. විදීම 108ක් තියෙනවා. හයක් පිළිබඳව දැනගත්තත් ප්‍රමාණවත් වෙනවා. මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන හට ගන්න විඳීම් හය. ඒ දැනගත්තත් ඇති. තේරෙනවද? මේ පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න. නමුත් හොඳටම තේරුම් ගන්න නම් 108ම තේරුම් ගන්න පුළුවන් නම් වඩාත්ම හොඳයි. කවුද මේ විඳින්නේ? කවුද විඳින කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්සපච්චය වේදනා. ස්පර්ශයමයි වේදනාවට ප්‍රත්‍ය වෙන්නේ. මම මේක පටිච්චසමුප්පාද ධර්මයේදී පැහැදිලිව ගලපලා පෙන්නනවා. එහෙනම් වේදනා හයයි. තෘෂ්ණා ඊගාට තියෙන තණ්හා. තණ්හා තියෙන 108ක්. ඒක මම දේශනා කළා තෘෂ්ණාව දේශනා කරන තැනදී. ඒ අන්තර්ජාලයෙන් ගන්නේ. මම දැන් හයක් විතරක් කියනවා. රූපයට සිත ඇලෙනවා. ඇලෙන සිත තණ්හාව. තමන්ගේ සිත යම් රූපයකට ඇලෙනවද? රූප තණ්හා. ඒතර බාහිර රූපයටත් අධ්‍යාත්මික රූපයටත් බාහිර රූපයටත් ඇලෙනවා සිත. ඇසටත් සිත ඇලිලා. මම ඔක දේශනා කළා 108 ආකාරයකට 60 108 ආකාරයකට හට ගන්න 60 තැනක. දේශනාවේ පසුගිය දේශනාවට ඒ අන්තර්ජාලයෙන් අරන් බලන්න. රූපයට සිත ඇලෙනවා. රූප තණ්හා. තාමත් ඇලෙනවා සිත. ලස්සන රූපයක් දැක්කොත් සිත ඇලෙනවා. හොඳ શબ્දයක් ඇහුවොත් සිත ඇලෙනවා. ශබ්ද තණ්හා. හොඳ සුගන්ධයක් දැනුණොත් සිතේ තන ඇලෙනවා. මිහිරි රසයක් දැනුණොත් එතනක් සිත ඇලෙනවා. සමුදු පහසක් දැනුණොත් සිට ඇලෙනවා. අරමුණ ඊට උන ධම්ම තණ්හ. එතන සිට ඇලෙනවා. ඇලෙනවද සිට? තණ්හාය. තණ්හා පිළිබඳ දීර්ඝ විස්තර මේ පසුගිය දේශනාවලින් හොඳට වෙන් කළා. හොඳට විවේචීව අහන්න. එහෙනම් දැන් මේ අවස්ථාවේ දේශනා කරන්නේ තෘෂ්ණා හයක් තියෙනවා. තියෙනවනේ. 108ක් තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒකට 6 වරත් 18යි. අතීත වර්තමාන අනාගත අතීතයේ තණ්හාව තිබ්බා. දැනුත් මේ මොහොතේ තණ්හාව තියෙනවා. තව මොහොතකිනුත් හට ගන්නවා නම් කාලත්‍රයෙන්. ඒතකොට 18 වතුනක් 54යි අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙක 108 ආකාරයක් තියෙනවා. මහණෙනි මේ 108 ආකාරයේ තෘෂ්ණාව නැති කිරීමම මම නිවන වශයෙන් පනවනවා. සිත යම් තැනක ඇලෙනවා නම් එතන අවිද්‍යාව තියෙනවා. යම් තැනක සිත ඇලෙනවා නම් එතන අවිද්‍යාව තියෙනවා. යමෙකුට අවිද්‍යාව නැත්නම් සිත ඇලෙන්නේ නැත්තම්. චුට්ටක් හරි අවිද්‍යාව තියෙනවා නම් චුට්ටක් හරි තණ්හාව තියෙනවා. චුට්ටක් හරි තණ්හාව තියෙනවා නම් ඒ ප්‍රමාණයටම අවිද්‍යාව තියෙනවා. ඔය දෙකම එකට නැති වෙන්නේ. අවිද්‍යාව තණ්හා දෙක. ඔය දෙක කවදා හරි නැති කරන්න වෙනවා. ඒතර තෘෂ්ණාව නැති කළත් අවිද්‍යාව නැති වෙනවා. අවිද්‍යාව නැති කළත් තණ්හාව නැති වෙනවා. ඇයි? අවිද්‍යාවට හේතු තණ්හාව, තණ්හාවට හේතු ඔය දෙක ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ඔවුනොන්ට උපකාර වෙනවා වැඩි. ඔය දෙකම එකට අයින් වෙන්නේ මනස. එදාට දැනගන්න මම නිවනේ ඉන්නේ කියලා. එතකන් නම් නිවනක් නැහැ. එතකම්ම පැවැත්මක් තියෙන්නේ. අවිද්‍යාව තණ්හා දෙක ක්‍රියාත්මක වෙන තාක්කල් පැවැත්මක් තියෙනවා. බුදුරජාණන්සේ දේශනා කරන ඊට පස්සේ තියෙන උපාදානය. හරි. තණ්හාව තියෙන කෙනාට උපාදානය තියෙනවා. සිත ඇලෙන තැන තදින් ගන්නවා. නැද්ද? සිත යම් තැනක ඇලුනද ඒක තදින් ග්‍රහණය කරගන්න. තදින් ග්‍රහණය කරගන්නවාද යම් දෙයක් ඒකට කියන උපාදාන කියලා. උපාදාන හතරයි. කාම උපාදාන. කාමයන් උපාදාන කරන්නේ. කාමයේ කිව්වේ කැමති දේ. කැමති දේ කාමයේ. නැද්ද? උපාදාන කරගෙන. කාම උපාදාන. ඒ කැමති දේවල් මොනවද? ගෙවල් දොරවල් වලට කැමති. ඉඩකඩම් වලට කැමති. යාන වාහන වලට කැමති. මිල මුදල් වලට මේකත් කැමති. රන් රිදී මුතු මැණික් වලට මේකත් කැමති. අබුදරුවන්ට ඒත් කැමති. ඥාති මිත්‍රාදීන්ට ඒත් කැමති. ඉතින් දැන් හොඳටම තියෙනවා. ඔය කාම වස්තු. කැමති වස්තුවේ නැද්ද? ඔව්ද? ඔව්. කැමති වස්තු නේද ඔය? ඔකට කියන්නේ වස්තුකාම. හ්ම්. ඇයි වස්තු වලට කැමති වෙන්නේ? ඔය පිළිබඳව සතුට සිත් හදන්න පුළුවන්. ඒ නිසා කැමති. සතුට සාගත සිත් හදන්න පුළුවන් ওই නිසා. හොඳ ලස්සන ගයක් තියෙනවා නම් සතුට සිතක් හැදෙනවා නේද? එතකොට දැන් වස්තුකාම මොනවද කරන්නේ? ඇයි තේරුම් ගන්න බැරි සිත කෙලසනවා කියලා. සිත කෙලසනවද නැද්ද? කෙලසනවා. සිත දූෂ්‍ය කරනවා, සිත කිලිටි කරනවා, සිත අපිරිසිදු කරනවා. ඇයි? ගෙදර දාලා යන්න බෑ. අල්ලගෙන තියෙන. ලස්සන මනරම් ගයක් හදාගත්ත නිවසක් හදාගත්ත. එපා කියන්නේ හදන්නේ තේරුම් ගන්න. නිවස හදන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. හදන නිවස මනසින් අල්ලගන්න එපා. හදන්න. බුදුරජාණන් වහන්සේට ලස්සන නිවසක් හදුවා. නිවසක් කියන්නේ ඒක මාලිගාවක්. ඒක පුච්චලේ කෝටි ප්‍රකෝටි ගණක් වේදම් කරලා හදුවා ලස්සන මාලිගාවක්. හදලා ඒක ලස්සන මේ වගේ බොහොම ලස්සන ලක්ෂ ගණන් වටින බුමුතුරුණු පොළවේලුව. බිත්තිවල ලස්සන රන් රිදි මුතු මැණික් බිත්තිවල හයි කළා. ලස්සන තෙල් පහන් තැනින් තැන තැබුවා. ලක්ෂ කෝටි ගණන් වටිනා. හදලා සම්බුද්ධ ශාසනයට පූජා කළා. මහා සංඝරත්නය වඩම්මල සම්බුද්ධ ශාසනයට පූජා කළා. බුදුරජාණන් බාරගත් එපා කිව්වේ. බාරගත්තා. එදා බණ කිව්වේ පිරිසට. පිරිසට බණ කියලා අවසානයේ තථාගතයන් වහන්සේ කියනවා ශාසනයට පූජා කළ ඉවරයි. එයා දීලා ඉවරයි. එයා සතුට වෙලා එයාට ඉතුරුනේ සතුට එයා සතු වස්තුව වියදම් කරලා ඒ මාලිගාව හදලා ශාසනයට පූජා කළේ එතනින් ඉවරයි යාට. එතනින් යාට කිසි ප්‍රශ්නයක් නෑ. මේකේ තියෙන ඉතාමත්ම වටිනා උපකරණ. රන් රිදි මුතු මැණික් මේ බිත්තිවල බිත්තිවලට ඇතුල් කරලා තියෙනවා. ලක්ෂ ගණන් වටිනා කලාල, ලක්ෂ ගණන් වටිනා තෙල් පහන්, හරිම අලංකාර ලස්සන મંદિරයක්. මේකක්වත් මට අවශ්‍ය නැහැ කැමති කෙනෙක් ඉන්නා නම් මේව අරන් යන්න කියලා. දැන් අද කාලේ වගේ තමයි කාලේ. අර තරුණ පිරිස අතපා හයිය තියෙන අය අර රන් රිදී මුතු මැණික් ගැලෙවුවා. යකඩ කූරු අරන් ඇවිල්ලා එක එක අරන් ඇවිල්ලා ඒවත් සේරම ගැලෙවුවා. අර බුමු තුරුණ ඔක්කොම කලාලේවා අකුල ගත්තා. අර තෙල් පහන් ඔක්කොම ගලව ගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මට මේ කිසි දෙයක් අවශ්‍ය නැහැ කැමති කෙනෙක් ඉන්නවා නම් අරන් යන්න කියලා. ඒ අර විදියට ගලව ගත්ත සියලුම දේවල්. අදත් ඒ වගේ. තියෙනවා. දැන් එක වයසක මිනිහෙක් ඉන්න පැත්තක හිටගෙන ඒ මනුස්සයාට කිසි දෙයක් ගන්න හම්බුනේ නැහැ මොකද අර පිරිස පොරකක ගලවන්නේ. අර මනුස්සයා පැත්තකට බලන් හිටියා. දැන් කිසිම දෙයක් ඒ මනුස්සයාට ගන්න කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දෙපා තියාගෙන ඉන්නවා. පුංචි කුහුල් ගෙඩියක් විතර මැණිකක් උඩ. ආව තථාගතයන් වහන්සේ ළඟට තථාගතයන් වහන්සේගේ දෙපා අල්ලන පැත්තකින් තියලා අර පුහුල් ගෙඩියක් විතර මැණික අරගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා අහනවා ආනන්ද තේනවද තණ්හාවේ හැටි? තණ්හාපච්චය උපාදාන. දැන් ග්‍රහණය කරගෙනද ඉන්නේ වස්තු? ඒතර ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදී. තදින් අල්ලගෙන නැද්ද? ග්‍රහණය කරගෙන නැද්ද? කොහෙන්ද ග්‍රහණය කරගෙන ඉන්නේ? තදින් අල්ලන් ඉන්නේ කොහෙන්ද? අතින් නෙමෙයි. මනසෙන්. ඉතින් අතහරින්නකෝ මනසෙන්. අතින් අල්ලන් ඉන්න බෑනේ ඔය එකක්. කොහෙන්ද අල්ලන්නේ? මනසෙන් අල්ලන්නේ. උපාදාන. තදින් අල්ලන්නේ. එහෙනම් කාම උපාදාන. ඒක උපාදාන කරගෙන ඉන්නේ ඇයි? ඒ තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒ අනුව සතුට වෙන්න පුළුවන්. අර උපකරණ ටික ඔක්කොම ගලවන් ගියේ ඒ අනුව සතුට වෙන්න නෙමෙයිද ඇත්තෝ. සතුට සිත් ටිකක් හදන්න නෙමෙයිද? දැන් අපිත් ඔය ටික ඔක්කොම අල්ලගෙන ඉන්නේ ඒ පිළිබඳව සතුට සිත් හදාගන්න නෙමෙයි. සොම්නස් සතුට සහගත සිත් හදන්න. ඒකට කියන්නේ ක්ලේශකාම. සිත කෙලසෙලා තියෙන්නේ. ක්ලේශකාම. වස්තුකාම ක්ලේශකාම. ඒ වස්තුන් නිසා උපදින සිතුවිලි වලට කිව්වා ක්ලේශකාම. ඉතින් සිත කෙලසෙනවා නම් කොහොමද නිවන් දකින්නේ? කෙලස් ටික ප්‍රහාණය කරන්න ඕනේද නිවන් දකින්න? කෙලස් වලට පවතින ඉඩ දෙන්න ඕනේද නිවන් දකින්න? කෙලස් ටික ප්‍රහාණය කරන්න ඕනේ. අවිද්‍යාව තණ්හා උපාදාන කෙලස්. ඒ අවිද්‍යාවයි තණ්හාවයි එකට හටගන්නේ. ඒ තියෙන තාකල් උපාදානය තියෙනවා. එහෙනම් කාම උපාදානය තියෙනවා. ඉතින් මොකද කරන්නේ? අතහරින්න වෙනවා. මේ මෙතනින් නවත්තන්නත් පුළුවන්. සංසාර ප්‍රවෘත්තිය මෙතනින් නවත්තන්නත් පුළුවන්. යමෙකුට කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන කියන මේ උපාදාන හතරෙන් මිදුනොත් එතනින් එහාට කර්ම රැස් කරන්නේ. එතනින් සංසාර ප්‍රවෘත්ති ඉවරයි. බලන්න අපි මේවා උපාදාන කරගෙන නේද ඉන්නේ. උපාදාන පත්‍ය භව. උපාදානය කරගත්තොත් භවයක් හැදෙනවම තමයි. එහෙනම් භවයක් නැවත අවශ්‍යද නැද්ද? ඒක ඉස්සෙල්ලා තීරණය කරන්න ඕනේ. මට නැවත භවයක් අවශ්‍ය නැහැ. මම දන්නවා මේ සංසාරේ තියෙන අතිශය භයංකාරත්වය. ඒක නිසා මට එපා කියලා. ඒතොත් ඒක තමයි සංසාර ප්‍රවෘත්තියෙන් නිදහස් වෙන්න පුළුවන් සිතුවිල්ල. මට එපා නැවත භවයක්. එහෙනම් දැන් කවදාද අතහරින්නේ කියන එක ඔය කට්ටිය තීරණය කරන්න වෙනවා. ගෙවල් දොරවල් පිළිබඳ උපාදානය, ඉඩකඩම් පිළිබඳ උපාදානය, යාන වාහන පිළිබඳව තදින් අල්ලන් ඉන්න ස්වභාවය, මිල මුදල් පිළිබඳව තදින් අල්ලන් ඉන්න ස්වභාවය, රන් රිදී මුතු මැණික් පිළිබඳව තදින් අල්ලගෙන ඉන්න ස්වභාවය, හා අඹ දරුවන් ඥාති මිත්‍රාදීන් තදින් අල්ලගෙන ඉන්න ස්වභාවය අද අතහරිනවද හෙට අතහරිනවද? ඕන වෙලක් පුළුවන්. අද අතහැරියොත් මෙතනින් එහාට අදින් පස්සේ ආයි කර්ම හදන්නේ. හැබැයි අද අතහැරියේ නැත්නම් හෙට අතහරින්න වෙනවා. හැබැයි හෙටත් නැත්නම් ලබන සතිය අතහරින්න වෙනවා. එහෙම නැත්නම් මේ භවයගේ අතහරින්න වෙනවා. නැති වුණොත් තවත් භවයක් උපාදාන පත්‍ය දෙපාදානේ අතහැරියොත් ඉතින් අද නිරෝධ කරමු ඉවරයි නේද? මට එපායි ඕක. මම මනසින් අයින් කරගන්න. කමක් නැහැ. ඉඩකඩම් වල ඔප්පු ටික තමන්ගේ නමට තිබ්බට කමක් නැහැ. දරුවන්ට ලියලා දෙන්න හැබැයි ප්‍රාණභුක්තිය තියාගන්න. නැත්තම් නම් දෙන්න එපා. දොට්ට දාන අනිවාර්යෙන්. අම්මයි තාත්තයි දොට්ට දාන. ටික කාලයයි කියලා. ඔක ලියාගෙන පොඩ්ඩක් ටික දවසක් සලකයි. ඊට පස්සේ දානවා දොට්ට. ඒ අද සමාජයේ හැදිලා තියෙන හැටි. කීප දෙනෙක් ඉන්නවා හැබැයි. හැමෝම නෙමෙයි. කීප දෙනෙක් ඉන්නවා. දෙමව්පියන්ගේ ගුණයට උපහාර දක්වන නිවැරදිව දෙමව්පියන්ට නිවැරදිව සැලකන දරුවෝ ඉන්නවා. හැබැයි වැඩි දෙනෙක් ඒක අපි හොඳට දන්නවා. අපිත් එක්ක ඇවිල්ලා කතා කරන අයත් එක්ක කතා කරපුවාම තේරෙනවා ඒවා. අපිට ඇවිල්ලා කියනවා පැහැදිලිව. එහෙනම් හැබැයි ඔක්කො ටික තීක්ෂා ගල්මරි මනසින් අල්ලගන්න එපා. මම නැති වුණාට පස්සේ ඕන දෙයක් අරගෙන කරගත්තා. මං අල්ලගෙන නැහැ. අල්ලගත්තොත් යන්න බෑ. ගෙවල් දොරවල් අල්ලගත්තොත් නැවත එනවා ගෙදරට. ඉඩකඩම් අල්ලගත්තොත් ග්‍රහණය කරගත්තොත් නැවත ඉඩමට එනවා. අමුදරුවෝ අල්ලගත්තොත් අමුදරුවෝ ළඟට එනවා. යාන වාහන වලට අල්ලගත්තොත් ඒත් එනවා. තේරෙනවා. මගේ හිතවත් මේ මගේ අත්දැකීමක් මේ කියන්නේ. මේ උපාදානෙ මේ බලන්න. ගැරේජ් එකක් තියෙන මිනිස්සෙක් ඉන්නවා. තාත්තයි පුතයි ඒ දෙන්නට හොඳට වාහන හදන්න පුළුවන්. වාහනවල ඕනම දෙයක් හදන්න පුළුවන්. ගෑරේජ් එකක් තියෙන තාත්තා පුතයි කරන්නේ. ඒගොල්ලෝ එක දවසක් කාර් එකක් ගෙනාවා. ඒ කාර් එක එක තැනක ගොඩක් කල් තිබිලා ස්ටාර්ට් වෙන්නේ නැතුව ලණුවක් දාලා ඇදගෙන ඇවිත් තියෙනවා. ගෑරේජ් එකට ගෙනවලා දාලා සියලුම දේවල් පරීක්ෂා කරලා බලලා මේක ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ වා ආයත් වාහනයකින් ලණුවක් දාලා ඇදලා තියෙනවා ඒත් ස්ටාර්ට් වෙන්නේ පස්සේ මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ අපිට හරි වැඩක් වුණානේ. අපි දවස පුරාම ඉන්නේ වාහනත් එක්ක. නමුත් අපි මේ වාහනයක් ගෙනා මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. පස්සේ මං කව වාහනේ ගෙනාපු ආකාරය කියන්න. මේ වාහනේ අයිතිය තියෙන්නේ මහත්යෙකුට. ඒ මහත්ය හදිස්සියේ heart attack එකක් හැදිලා මැරුණා. ඒ ගෙදර ඉන්නේ නෝනායි දూరు දෙන්නේ. ඒගොල්ලන්ට වාහන එලවන්න බෑ. ඒ නිසා එකතැන ගොඩක් කල් තිබිලා මේ වාහනය අපිට වික්කා. අපි මේ වාහනේ ගෙනාවා. දැන් මේක අපේ සියලුම දේවල් පරීක්ෂා කරලා බලලා මේක ස්ටාර්ට් කරනවා ස්ටාර්ට් කරනවා මේක ස්ටාර්ට් වෙන්නේ නැහැ කිව්වා. මම කිව්වා හරි මහත්තයා ඔක ඇතුලේ ඉන්නවා කිව්වා. ඊට පස්සේ කියන හාමුදුරනේ මේකත් හැබැයි වෙන්න පුළුවන් මොකද මේ කාර් එක ඇතුලේ 아무තු ගඳක් එනවා කිව්වා. අපි ඒක හඳුන් පූර්වපත්තු කරනවා දුම්තයි එහෙම අතල්ලනවා. වාහනේ ඇතුළේ හැබැයි 아무තු ගඳක් එනවා කියලා. මං කිව්වා හරි ඉතින් මහත්තයා උඩ ඇතුළේ ඉන්නවා කිව්වා. මගෙන් අහනවා හාමුදුරනේ මොකද කරන්නේ කියලා. මං කිව්වා අර පාසලේ තියෙන බෝධියකව කලගෙඩි. ඔය කලගෙඩියට වතුර එකක් අරන් ඉඳ පෙරලා. පස්සේ මම පිරික් කරලා දුන්නා මේක අරගෙන ගිහිල්ලා වාහනේට යන්න. ඇතුළේ තියන්න. රෝදවලටත් යන්න. වටේ මෙයන්. ඉහළ වෙලා ස්ටාර්ට් කරලා බලන්න කියලා. දයානෝ මේගොල්ලෝ ගිහිල්ලා මේකේ විදිහට ඉහළ කරලා ඉවරලා ඊට පස්සේ යතුරෙන් ගහව ගහපු ගම ස්ටාර්ට් වාහනේ. ඒවලෙන් මට කතා කළා. කතා කළා කිව්වා හාමුදුරනේ. වාහනේ නම් ස්ටාර්ට් වුණා කිව්වා. හැබැයි ඒ වෙලාවේ හරි දෙයක් වුණා කිව්වා. මම හිතුවේ මොකද්ද කියලා. දැන් ඔයත් දන්නවා වාහනයක් එක තැනක තිබිලා යම් කාලයක් ස්ටාර්ට් කරපුවාම අර සයිලන්සර් එකෙන් දුම් ටිකක් දුම් ගුලියක් විතර පිට වෙනවා. කළු පාට. දුම් ගුලියක් විතර පිට වෙනවා. ඒ පිට වෙච්ච දුම් සම්පූර්ණ කුණු ගඳයි කිව්වා. මං කිව්වා හරි මහත්තයා ඉඳලා තියෙන සයිලන්සර් එක ඇතුලේ කියලා. තේරෙනවද? ඒ ඒ කාර් එක මහත්තයා පාවිච්චි කරනකොට හරිම ආසාවෙන් පාවිච්චි කරලා තියෙනවා. හැමදාම හොඳට හොදලා කරලා ලස්සනට පිය දාලා ඇතුළ පිටේම නෝනායි දරුවොත් එක්ක නිරන්තරයෙන් ගමන් බිමන් ගිහිල්ලා ඇවිල්ලා හොඳට සුද්ධ පවිත්‍ර කරලා බොහොම පිරිසිදුව තියාගෙන ඉඳලා තිනවා බොහොම ආසාවෙන්. අවසාන අවස්ථාවට මතක් වුණේ මොකක්ද? චුති ප්‍රතිසන්දි දෙක ගැලපුවා. මේ භවෙන් චුත වුණා ඊගා භවෙ හටගත්තා ඒ චුති ප්‍රතිසන්දි දෙක ගලපපු ආරම්මණය කාර්යක පිළිබඳ උපාදානය වාහනේ පිළිබඳ උපාදාන උපාදාන පත්‍ය හරිද එතකොට ආ තේරෙනවා පස්සේ මං කිව්වා දැන් කාර්යක ඔයත් සල්ලි දීලානේ aran තියෙන්නේ ඉතින් ඒක නිසා ඒ කමන්නේ මහත්තයට පින් ටිකක් දෙන්න මොකද තාම ආසාවෙන් ඉන්නේ කාර්යෙට ඒ නිසා මහත්තයට පින් දෙන්න කියලා දැන් තේරෙනවද මේ උපාදානය නිසා අපි මොකද කරගන්නේ කියලා? උපාදාන පච්චය ඒ කාම උපාදාන. භවයත් උපාදාන කරගන්නේ නේද? වැඩි දෙනෙක් භව තණ්හාවෙන් තමයි කුසල කර්ම කරන්නේ. වැඩි දෙනෙක් ලෝකේ නැවත හොඳ භවයක් හදා ගැනීම කැමැත්තෙන් නෙමෙයිද කුසල් දාම් කරන්නේ? නැහැ. කුසලයට විපාකයක් තියෙනවා. ඒ විපාකේ සැප එකක්. ඒ විඳින්නේ සැප කුසලයේ විපාක. එහෙනම් විඳින්නේ සැප නම් ආයෙත් ඕක ඉල්ලන්න ඕනේ නැහැ. ආයෙ ප්‍රාර්ථනා කරන්න ඕනෙත් නැහැ. බලාපොරොත්තු වෙන්නත් ඕනේ නැහැ. නියත වශයෙන්ම ලැබෙනවනේ. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළානේ මහණෙනි කුසලයට විපාකයක් තියෙනවා ඒ සැප විපාක. අකුසලයට විපාකයක් තියෙනවා ඒක දුක් විපාක. එහෙනම් අපි කුසල් කරන්න ඕනේ යමක් බලාපොරොත්තු නෙමෙයි. ඒ නිවන තියෙන බලාපොරොත්තු නැතිතයි. අතීතය අනාගතය අතහරින්න. පංචකාම සම්පත්තිය අතහරින්න. සියලුම බලාපොරොත්තු අතහරින්න එතන නිවන. අන්න නිවන තියෙන තැන කිව්ව නිවුණා. අතීතය අනාගතය අතහරින්න. අතීතය කිව්වේ මීට මොහොතකට කලින්. අනාගතය කිව්වේ දැන් ඉදිරියට එන මිනිත්තුව අනාගතය. මේ දෙක අතහැරියම වර්තමානයේ සිත හිටිනවා. පංචකාම සම්පත්තිය අතහරින්න. ඒ කාම උපාදාන. ඒතර පංචකාම සම්පත්තිය අතහැරියාම කාම උපාදානයක් නැහැ. සියලු බලාපොරොත්තු අතහරින්න. මොනියම් හෝ බලාපොරොත්තුවක් ඇතිව වාඩි වුණොත් භාවනා කරන්න නොලැබෙන එකම දේත් නිවන. සියලුම බලාපොරොත්තු අතහැරලා වාඩි වුණොත් භාවනාවට ලැබෙන එකම දේත් නිවන. අපි භාවනාවට වාඩි වෙන්නම බලාපොරොත්තු තියාගන්න. නැත්. එහෙනම් බලාපොරොත්තු අතහැරලා වාඩි වෙන්න. එතන නිවන. ඒ සියල්ලේ නිදහස් වීම නිවන කියන්නේ. ධර්මදේශන අවසන් කරන කාලය ඇවිල්ලා තියෙනවා. ඊළඟට දේශනාවේ අහගන්න උපාදාන, භව උපාදාන, දික්ඛ උපාදාන, අන්තවාද උපාදාන කියන මේ උපාදාන තුන දැන් පැහැදිලි. මේ ධර්මයේ මේ ආකාරයට ගලප ගන්න ජීවිතයත් එක්ක අල්ල ගන්න එපා යම් තැනක්. අල්ලගත්තොත් සසර අතහැරියොත් නිවන. බලන්න සිත රැඳෙන්නේ කොහෙද කියලා. එතන සසර. සිත නොරැඳෙන තැනක් යම් අවස්ථාවකයි රැඳෙන්නේ නැති තැන. ඒ සියල්ලෙන් නිදහස් වෙච්ච තැන. ඒ තමයි නිවන. පැහැදිලි. දැන් ධර්ම දේශනාව අවසන් කරනවා. Done.